තවත් මේ ප්‍රශ්නයක් අහනවා ඒ සමග අෂ්ටාංග සීලයට අනුකූලව මේ සිල් සමාදන් කරලා ඉවරලන්න අට සිල් සමාදන්ින් පස්සේ නවවැනි අංගයක් වශයෙන් නවාංග උපසත සූත්‍රයට අනුකූලව යම් සමාදානයක් කරනවා මිත්තේන චිත්තේන විහාරාමි යනුවෙන් සමාදන් වෙන්න කියලා නවාංග උපසත සූත්‍රයේ විග්‍රහ වෙනවා අංගුත්තර නිකායේ සූත්‍රයක් ඒ නවාංග උපසත සූත්‍රයේ පෙන්ලා තියෙනවා අෂ්ටාංග උපසතේට එකතු කළ යුතු දෙයක්. ඒක වැඩිපුර හොඳයි. අංග 8කින් යුක්තවන් ඒ වගේ අංග 8කින් යුක්ත වෙන මේ ශික්ෂාපද 8ක් එකතු කරලා මුල් කාලෙකදී එදා තිබිච්ච සම්ප්‍රදායට අනුකූලව විසාකා උපාසිකාව භික්ෂුන් වහන්සේලා පොහොය කරන දවසක Tamanටත් හිතුණා ඒ අටසිල් රකින්න. හැබැයි ඒ ඉස්සෙල්ලා තිබිච්ච අෂ්ටාංග උපසත සූත්‍රයේ වශයෙන් තිබුණේ නැහැ. එදා සම්ප්‍රදායෙන් පවත්වලාගේ අටසිල් තමයි තිබුණේ. සතු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාමයේ වර්ධව ඇතිරෙන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, මත්පැන් බොන්නේ නැහැ. ඉතින් ඒ විදිහින් ওই විදිහට පටන්ගෙන ඒ පහත් එහෙම අරගන්නවා. ඊට පස්සේ විකාලයේ වළඳන්නේ නැහැ. එතකොට ඒ වගේම ඉතින් ඔය ආදි වශයෙන් අර මල් ගඳ විලුවන් දරන්නේ සරසන්නේ නැහැ ආදි වශයෙන් කියන එක අරගෙන ගත්ත ශික්ෂාපද උස් අසුන් වල මහා අසුන් වල ඉඳගන්නේ නැහැ ඔය ආදි වශයෙන් ගත්ත සීමාවක් වෙන ඉස්සර ඉඳලාම ආපු එකක් ඒක ලෞකික අදහතකල විතර සීමා වෙලා තිබුණා කොටසයි තිබුණේ අන්නේ කොටස තමයි මුල් කාලේ සමාදන් වුණේ මෙහෙම සමාදන් වෙලා බුදුරජාන් වහන්සේට ගිහිල්ලා කියනවා ඊළඟ දවසේ ස්වාමීනි මමත් ඊයේ මෙහෙම වැඩක් කළා මේ සීල්පාද අටක් සමාදන් වුණා එහෙම කියන බුදුරජාන් වහන්සේ ඒ කාරණේ මුල් කරගෙන විසාකා මේ සීල්පාද අට මේ ආර්ය විනයේ පිටින හැටියට පවතින හැටියට සමාදන් වෙන්න ඒක හරි වැදගත් කියලා විස්තර කරලා දුන්නා අන්න එදා ඉඳන් තමයි අපිට මේ බුද්ධ ශාසනය තුල තියෙන අර්ථවත් ශික්ෂාපද හම්බ වුනේ. බුදුරන් වහන්සේ අනුමත කරලා දුන්න ක්‍රමවේදී අනුවයි ඒක ගත්තේ. එතකන් අපි හිටියේ සත්ව මරන්නේ නැහැ කියලා පළවෙනි ශික්ෂාපදයෙන් වින් සීමා කරගෙන. හොරකම් කරන්නේ නැහැ කියන මට්ටමට සීමා කරගත්ත ශික්ෂාපදයක් තිබුණේ. අන්නේ ශික්ෂාපදෙයි නැවතිලා නැහැ. මේ ශික්ෂාපද නිවන දක්වාම යන ශික්ෂාපද. මේවා මේ සමාජයේද කොයින්ද කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. මීට පෙර තිබිච්ච කාශ්‍යප බුද්ධ ශාසනයේදී කාශ්‍යප බුදුරජාන් වහන්සේ මේ ශික්ෂාපද තම ශ්‍රාවකයන්ට දේශනා කරලා තිබුණා ඒ කාලේ. අන්නේ කරලා තිබිච්ච දේශනාවේදී ඒ ශික්ෂාපද දිගින් දිගට ගෙනාවා. කල් යනකොට කොටසෙන් කොටස අත්හැරලා අත්හැරලා ගිහිල්ලා අන්තිම නෂ්ඨාවශේෂ වශයෙන් තමයි ඉතුරුලා තිබුණේ. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කිව්වා මම සතුන් නොමරමි කියන ගානට සීමා වුණා. ඒ හරිය පංච දුස්චරිතයේ පෙන්ලා දුන සක්විති රජවරු පංච දුස්චරිතයෙන් වැළකෙන්න අනුශාසනාවක් ලෝකෙට කරනවා. කාලයක් යනකොට ඒ අනුශාසනාවේ මට්ටමට සීමා වුණා. සතෝ මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාමයේ වර්ධව ඇතිරෙන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, මත්පැන් බොන්නේ නැහැ. මෙන්න මේක තමයි ඒ පංච ශික්ෂා පද කියලා. ඒ කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ ශාසනයේදී පෙන්ලා දුන්න පූර්ණ ශික්ෂා පද ක්‍රිකෙන් ටික අඩු වෙලා අඩු වෙලා ගිහිල්ලා ඒ සක්විති රජවරු පෙන්ලා දුන්න ශික්ෂා පද පහට සීමා වුණා. මෙන්න මේ ශික්ෂාපද පහළට අවතුනාක එකතු කරලා තමයි ඒ කාලේ අෂ්ටාංග සීලයේ මුලදී තිබුණේ. ඒ ටිකක් නෂ්ඨාවශේෂ වාසයෙන් ගෙනාවා. අන්නේ ගෙනත් තිබිච්ච ශික්ෂා තමයි මේ බුද්ධ ශාසනයේදී බුදුරයන් වහන්සේ විග්‍රහ කරලා දෙනතුරු බෞද්ධ පිරිසක් දැනගෙන හිටියේ. අන්නේ තිබිච්ච ආකාරයෙන් ඒ බොහොම අර්ථය යටපත් වෙලා පොඩ්ඩක් මතුවලා තිබිච්ච ශික්ෂාපද 8ක් තමයි විසාකා උපාසිකාව සමාදන් වෙලා ඉඳලා ඊළඟ දවසේ බුදුරජාන් වහන්සේට ගිහිලා කියා සිටියේ. මේකට කියනවා විසාක උපෝසතේ. විසාකා උපාසිකාවට පෙන්නා දුන්න උපෝසත සමාදානයි. අන්‍යවාද බුදු පියාණන් වහන්සේ විග්‍රහ කරලා දුන්න ශික්ෂා 8ක්. ඒ ශික්ෂා 8ක් විග්‍රහ කරලා දීලා මේ ශික්ෂා අටකට නවවැන්නකුත් එක්කරනද අර අෂ්ටාංග උපසත සූත්‍රයේ කිවි ශික්ෂා අටට නවවැනි කොටසක් එකතු කරලා ඒක වටිනාකම පෙන්වා දුන්නා මොකද හේතුව මේ බුද්ධ ශාසනයකදී පමණක් ලෞතර බුදු පියාණන් වහන්සේ නමක් පමණක් ලෝකෙට දේශනා කරන මෛත්‍රී භාවනාවක් තිබුණා ඒ මෛත්‍රී භාවනාව තුන් ලෝකේ කවුරුවත් දන්නේ නැහැ ලෞතර බුදුවරු වරෙන්න. ඒ මෛත්‍රී භාවනාව ලෝකෙට කියා දෙන්නේ ලෞතර බුදු පියාණන් වහන්සේලා. ඒකට අරමුණ ලෝක සත්වයින්ට නිවන් සම්පත්තිය ලබා දීම. නිවනේ වටිනාකම පෙන්නලා නිවෙනෙන් කරන ආශිර්වාදයෙන් කරන ආශිර්වාද දෙන මෛත්‍රියා නිවන ලෝකෙට දෙන්න ලෝකෙ කිසිම සමතෙක් නැහැ ලෞතර බුදු පියාණන් වහන්සේ නමක් ඇරෙන්න. මෙන්න මේ නිසා ලෞතර බුදු පියාණන් වහන්සේ නමක් නිවනින් සෙත්පතනවා. විවේක නිස්රිත, විරාග නිස්රිත, නිරෝධ නිස්රිත, වොස්සග්ග පරිණාමි, මිත්තා සහගත සති සම්බොජ්ජංගේ වඩන්නේ ධම්මවිචේ සම්බොජ්ජංගය වඩන්ඩ ප්‍රීති සම්බොජ්ජංගය වඩන්ඩ පස්සද්දි සම්බොජ්ජංගය වඩන්ඩ එතකොට සමාධි සම්බොජ්ජංගය වඩන්ඩ උපේක්ෂා සම්බොජ්ජංගය වඩන්ඩ මේ ආදි වශයෙන් සත්බොජ්ජංග වඩන්ඩ මෙන්න මේක තමයි ලෞතර බුදු පියාණන් වහන්සේලා දෙන ආර්ය මෛත්‍රිය මේක ලෞතර බුදු පියාණන් වහන්සේ නමක් හැරෙන්න තුන් ලෝකයේ කිසිම කෙනෙක් නැහැ මේක දෙන්න මේ බුද්ධ ශාසනයේ මෛත්‍රී භාවනාවේ වටිනාකම මෙන්න මේකයි ඒ බුදුරජාන් වහන්සේ දුන්න මෛත්‍රී භාවනාව බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ නමක් අතින් අතර අහගෙන අහගෙන ඇවිදිලා කවදා හරි අවසානයේදී ඒක නතර වුණොත් එහෙම ආයිසරයක් මෛත්‍රී භාවනාව දෙන්නේ නැහැ ලෞකිකයක විතරයි දෙන්න තියෙන්නේ ලෞකික වූ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණයක් තියෙනවා. ඒක බෝසතාණන් වහන්සේලාත් අබුද්ධෝත්පාද කාලේ වැඩුවා. බුද්ධෝත්පාද කාලේ ඒකෙන් සීමා නොකර නිවන මුල් කරගෙන දෙන සාන්තිය වටිනාකම පෙන්න පෙන්න මේ භාවනාව වඩන්න දෙනකොට මෙන්න මේ භාවනාව නිවනට හේතු වෙනවා. අර ලෞකික වූ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ සහිත ඒ භාවනාව බඹලෝ උපදින්න හේතු වෙනවා බඹලෝ ඉපදිලා අපේ බෝසතාන් වහන්සේත් එක අවස්ථාවක වඩලා ඒ ලැබව මහ පින්නෙන් බඹලෝ ඉපදුනා බඹලෝ ඉපදිලා මේ ලෝකේ හත් වතාවක් හටගෙන ලෝක විනාශ වෙනකම් ඒ කියන්නේ මහා කල්පයක් කියන්නේ අන්තක් කල්ප 80ක්. එච්චර කාලයක් ගියාම මේ ලෝකේ විනාශ වෙනවා. නැවත වාරයක් ලෝකෙ හැදෙනවා. හැදිලා පැවතිලා ආයිත් ඔහොම විනාශ වෙනවා. ওই කාලෙට අන්තකල්ප 80ක් යනවා. මේක බුද්ධ දේශනාවේ විග්‍රහ කරලා තියෙන එකක් ලෞතර බුද්ධඥානීයට පෙනිච්ච එකක් මිසක් පෙන්ලා දේශනා කරපු දෙයක් නිසා සාමාන්‍ය කෙනෙකුට දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. එදා මේ ලෝකෙ මෙහෙම පවතින අන්තහකල්ප 20ක් ඉස්සෙල්ලා. මෙන්න මේ අන්තහකල්ප 20 කියන්නේ කොච්චරද කියලා අහපුවාම පෙන්නන උපමාවක්. යොදුනා කියන්නේ 60ක්ම 16ක්. 60ක්ම 16ක් දිග පළල උස පෙට්ටියකට අබ පුරවලා තිබුණා නම් මේකෙන් අබ 60ක් අවුරුදු 100කට සැරයක් අහකට දානවා. මේ උපමාවක්. මේ අබ ටික ඉවර වෙන්නේ අන්නේ 100ක් අවුරුද්දට එක ඇටය ගන්නේ අහකට දාපුවාම ඒ හේතුවෙන් නම් මේ යොදුනක් දිගපල්ල උස පෙට්ටිය අබ ඉවර වෙන්න කොච්චර කල්යයිද මෙන්න මෙයිටත් වඩා දිගයි අන්තක් කල්පයක් අන්තක් කල්පයක අවුරුදු ගානයි ඔය කිව්වේ දැන් මේක හිතා ගන්න පුළුවන්, ගයින්න පුළුවන් කාලයක් නෙවෙයි. ඒ නිසා මේකට කියනවා තව වචනයක් අසංඛ්‍ය කල්පය කියලා. මේකට සංඛ්‍යා බෑ උපමා මිසක්. සංඛ්‍යා වලින් කොහොම කියන්නේද? මෙන්න මේ වගේ කල්ප 20ක කාලයක් මේ ලෝකයා ගොඩ නැගුණාම මේ සත්ව ජීවීන් ඉන්න විදිහට පවතින කාලයක් එනවා. ඒ අන්තකල්ප 20 අවසානයේදී ලෝකේ විනාශ වෙන්න පටන් ගන්නවා. එච්චරම කාලයක් විනාශ වෙනවා. ඊට පස්සේ එච්චරම කාලයක් විනාශ වෙලා පවතිනවා. ආයි මේ මනුස්ස ලෝකයක් පේන හරියකවත් නැහැ. තිරිසන් සත්තු, අපාය සත්තු පේන විමානිකවත් නැහැ. ඒ පරිසර සියල්ල විනාශයි. දෙවෙනි බ්‍රහ්මතලයේ ඉඳලා දෙවෙනි බ්‍රහ්මතලයේ මහා බ්‍රහ්ම කියන තැනට ඉන්න උපදින අය ඇරෙන්න. එතනින් උඩට ඒවා ඉතුරුයි. ඊට පල්ලෙහා තියෙන ඔක්කොම විනාසයි. මෙන්න මෙහෙම කාලයක් එනවා. ඔන්න ඒ කාල සීමාවක් ඇවිදිලා අර අන්තකල්ප 20ක් හැදෙන්නේ නැතුව තිබිලා. ආයිත්‍ය සීමාව තුල අන්තකල්ප 20ක් එනවා නැවත ලෝකයක් ගොඩනැගෙන්නේ. මෙන්න මේ ක්‍රමයට අනුකූලව අන්තකල්ප 20ව හතරක් යනවා ලෝකයක් හටගෙන විනාශ වෙලා නැවත හට ගන්න. මෙන්න විවඳු කාල සීමා හතක්. අර මිත්වලපු ආනිසංසයේට උන්වහන්සේ බඹලෝ ඉපදිලා මේ ලෝකේ හත් වතාවක් විනාශ වෙනවා දැක්කා. ඔය ආකාරයෙන් එච්චර කාලයක් අර මහා බ්‍රහ්ම නැනම් බඹතලයේ හිටියා. මහා බ්‍රහ්ම කියන එකටත් එහා. එතන මේ බඹතලයේ ඉන්න කාලේ අපමාන සුබ ඒ වගේම සුබ කින්නක ආදි වශයෙන් පෙන්න කොටසක් තියෙනවා. එතකොට අන්නේ ආභාසර කියන ලෝකයට යනකම් සම්බන්ධ කොටසක් ඒ කාල සීමාව තුල එතනින් ගිහිල්ලා අර ඉහළ බ්‍රහ්ම ලෝකේ උන්වහන්සේ වාසය කරන අර මහා විනාශයට අහු වෙන්නේ ඒ ලෝකේ දවන ගින්නට අහු වෙන්නේ අර මෙත් වැඩීමේ ආනිසංශය ලෞකික මෙත් වැඩීමේ ආනිසංශය මෙන්න මේ අයක තමයි ලෝකේ කවදාත් තියෙන්නේ හැබැයි ඒ ආනිසංශයෙන් එච්චර කල් හිටියත් ඒ මෛත්‍රී භාවනාවෙන් නිවන් දකින්න බෑ කියලා පෙන්නනවා. දැක්කේ නැති අය මකාදේව නැමැති සූත්‍රය බලන්න. අන්න මකාදේව සූත්‍රයේ අවසානයේදී පෙන්නනවා. එච්චර කල් පුණ්‍ය ශක්තියක් තියෙනවා බොහොම හොඳයි. හැබැයි නිවන් මඟ නන් නෙමෙයි. ආනන්ද හාමුදුරන්ට දේශනා කරනවා. ආනන්ද මම එදා සක්විති රජ වෙලා ලෝකෙට දුන්න කලන වැට ඔන්නේ මෛත්‍රිය කියා දුන්නා. ඒ මෛත්‍රී භාවනාව රකින්නකම් ඒ රජපරපුරේ අවසාන බුද්ධලයා ඇවිදලා මේ ලෝකෙට ආවා. නැත්නම් බඹලෝලට ගියා. යම් දවසකදී අවසාන බුද්ධලයා එක කැඩුවා. රජ කංකර කරලා හිටියා. තවුත් දිවියට ගිහිලා ඒ සතර බ්‍රහ්ම විහරණ වැඩුවේ නැතුව මම එදා ලෝකයට දුන්න කලන වැට එයින් ඉවරයි. අන්න එහෙම කලන වැටක්. එදා මම දීලා තිබිච්චේ කලන වැට නිවන් දකින්න හේතු උනේ නැහැ. බොහෝ කාලයක් සසර දුක් නොවිඳ ඉඳ දැනකට වැටෙන්න හේතු වුණා. බබලෝට යන්න. ආනන්ද අද මම කලන වැටක් දෙනවා. ඒක නම් එහෙම අතරමං වෙන එකක් නෙමෙයි. ඒකෙන් නිවන් අවබෝධ කරනවා. ඒ තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැවති කලන වැට. යම්කිසි පුරුෂ පුද්ගලයෙක් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති කලන වැටේ යන ශ්‍රාවක ඵලපුරේ අවසාන බුද්ධිලයා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීම නතර කළාද එදාට මම දුන්න නිවන් දකින්න කලන වැටේ අවසානයේ මගේ ශාසනයේ අවසානයේ අධිගමලාභීන්ගේ මෙන්න මෙහෙම කියලා දෙනවා ආනන්ද ඒ අවසාන බුද්ධිලා වෙන්න ඉඩ තියන්න එපා. අනුපිළිවෙලින් මේ ටික ගෙනියන්න පරම්පරාවෙන් පරම්පරාවට. මෙන්න මේ බුදු පියාණන් වහන්සේ දුන්න ආර්ය අෂ්ටායික මාර්ගයේ නැවති කලන වැටට අයිති භාවනාවක් කියනවා ආර්ය භාවනාවක්. ආර්ය මෛත්‍රිය කියා දුන්නා. මෙන්න මේ ආර්ය මෛත්‍රිය නැවති කලන වැට නිවන් දකින්න හේතු වෙනවා. ලෝකයේ තිබෙන මෛත්‍රී භාවනාව බඹලෝට යන්න හේතු වෙනවා. මේක වැහිලා තියෙන එකක් කිව්වෙත් ඔන්න ඕකයි මෙච්චර කාලයක් හොක අහලා නැහැ. මේක වැහිලා තියෙන ත්‍රිපිටකේ තියෙනවා. ඒකයි වැහුණ දහම් පෙන්නනවා කියන්නේ ස්වාමින් වහන්සේලාට හරි සම්ගේකියකුත් ඇති වෙලා තියෙනවා. වැහිච්ච දහමක් දෙනවා නම් අපි මෙච්චර කල් දුන්නේ මොකද්ද කියලා. ඒකට විරුද්ධතාවයක් එහෙම එකක් කියනවා නෙමෙයි. මේ වැහුණු තැන් හොඳට සුද්ධ කරලා පිරිසිදු කරලා දෙනවා තව පිරිසිදු වෙන්න. ත්‍රිපිටකයේ තියෙන ඒවා මිසක් නැති ඒවා නෙමෙයි. ඒවයි විග්‍රහ කරලා දෙන්නේ. අන්න එකෙන් තේරුම් ගන්න ඕනේ මේ කලන වැට මොකද්ද මේ මේ මෛත්‍රී භාවනාවේ වෙනස මොකද්ද කියලා. මෙන්න මේක තමයි බුදුරන් වහන්සේ පෙන්වුවේ. මෙත්තේන චිත්තේන විහාරාමි කියන වචනේ මුල් කරලා මෛත්‍රී හිතෙන් වාසය කරමි කියන අදිෂ්ඨානය ගන්න. මෙන්න මේක විශේෂයක්. ඒ මෛත්‍රිය නම් කුමක්ද කියලා විග්‍රහ කරනකොට තමයි විශේෂයක් පෙන්වන්නේ. සියලු සත්ත්වයින් මෙත් වලන්න කිව්වට විශේෂයක් වුණේ නැහැ අහුන්නේ නැහනේ. මොන මෛත්‍රියද කියලා ඇහුවොත් ඒකට කියන්න වෙනවා ආර්ය මෛත්‍රිය. ඇයි ඒකට ආර්ය කියලා කෑල්ලක් දැම්මේ? ආර්යයන්ටම හිමි. ආර්යවමයි ඒක දන්නේ. ආර්යව දැනගත්තේ ලෞතර බුදු පියාණන් වහන්සේගෙන්. පැවතෙන පළපුර ආර්ය පළපුර. ඒ ආර්ය පළපුරෙන් මේ භාවනාව කවදා හරි නැවතුණා නම් එදාට නිවන් දකින මෛත්‍රී භාවනාව ඉවරයි. බබලෝ වෙන මෛත්‍රී භාවනාව විතරක් ඉරු වෙනවා. අවසාන වෙන්න ගිහිල්ලා මං අමුතුවෙන් හොයාගෙන ආවේ නැහැ මං බබලෝට ගිහිලා ඉල්ලාගෙන ආවෙත් නැහැ. ඉස්සර හිටපු ආර්ය උත්තමයන් වහන්සේලාගෙන් එහෙම අරන් ආවෙත් නැහැ. හැබැයි මේක යම්කිසි වෙනසක් දැකලා හොයාගෙන හොයාගෙන යනකොට ත්‍රිවිධක ධර්මියම තිබිලා මේක හම්බ වුණා. අන්නේ හම්බෙච්ච භාවනාව තමයි ලෝකෙට නැවත වාරයක් හොඳට උපනංගලා පෙන්ලා දුන්නේ. ඒකයි අද මේ ආර්ය මෛත්‍රී භාවනාව කියලා 아무තු එකක් වාගේ දැනෙන්නේ. හුඟා කාලයක් වැහිලා තිබිච්ච හින්දා. මේක 아무තු එකක් නෙමෙයි බුද්ධ ශාසනයේ මූලපටන් තිබිච්ච ආර්ය භාවනාව. මෙන්න මේ මෙත්තේන චිත්තේන විහාරාමි කියන මේ වචනෙන් ඒක පේනවා. ඉතින් මේක තේරුම් ගන්න ඕනේ. එක්තරා අවස්ථාවක අපේ ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාත වඩින වෙලාවක ඒ කාලේ තිබුණා සිරිතක් සමහර වෙලාවට උන්වහන්සේලාට වෙන කරන්න 아무තු වැඩ නැති හින්දා අවශ්‍ය වත් පිළිවෙත් ටික කරලා හිටම් පිණ්ඩපාත වඩිනවා උදේ සමහර සමහර දාට වඩිනකොට කාලේ හුඟක් තියෙනවා තා පාන්දර වැඩි නැත්නම් විලාව නැහැ මිනිස්සු කෑමක් හදලත් නැහැ මේ වගේ වෙලාවට තා පින්ඩපාත වදින කල් තියනවා දැන් මොකද කරන්න කියලා කල්පනා කරලා බලලා. ભેද ඇති කරගත්තේ නැහැ අද කාලේ වාගේ. මොකද කරන්නේ? තවත් පැවිදි වෙච්ච අය ඉන්නා මේ බුදුරජාන් වහන්සේ ළඟ මහාන වෙච්ච අය නෙමෙයි තව තවත් අය. එක එක නායකයෝ ළඟ පැවිදිලා පරිබ්‍රාජික කියලා කොටසක් හිටියා. ඒ පබ්බජිත කියලා කිව්වෙත් ඒ පරිබ්‍රාජික කියන එක කොටසක්. ඒ අය කොණ්ඩේ මේ සිවුරු දාගෙන හිත මුඩු කරගෙන එහෙම තමයි හිටියේ. හැබැයි එක එක විවිධ දෘෂ්ටිවල නිවන පිළිබඳව නම් දන්නේ නැහැ. ඒ දන්නේ බුදුරන් වහන්සේගේ පරිබ්‍රාජික පිරිස නැත්නම් පැවිදි අය. පරිබ්‍රාජික කියනවා හරි බයයි අදත් බුදුරන් වහන්සේ කොහෙද පරිබ්‍රාජිකයෝ කියලා. දසයි මේ භික්කවේ පබ්බජිතේන අබින්නම් පච්චවේ කිතබ්බන් කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට පරිබ්‍රාජික කියන වචන තමයි පබ්බජිත කියලා කිව්වේ. පරිබ්‍රාජික කියලා හිතන් කියන්නේ සංස්කෘතෙන්. පබ්බජිත කියන්නේ පාලියෙන්. පැවිදි කියන්නේ සිංහලෙන්. සිංහලයි සංස්කෘතයි පාලිය කලවම් කරගත්තට පස්සේ හොයන්න බෑ සිංහල වචනේ මොකද්ද කියලා. ඒකයි කාරණේ. ඉතින් මේ පැවිදි පිරිසට අර සාසනයෙන් බැහැර ඉන්න පැවිදි අය හොයාගෙන ඉතින් ඒවලොත් ඉන්න අසපු තියෙනවා. ඔය අසපු කියන වචනේ ආවිත් ඒකෙන් බොහෝ කොට. හැබැයි ભેද වෙලා හිටියේ නෑ. මේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ අරගොල්ල වෙන කට්ටියක් මිත්‍යා දෘෂ්ටික කියලා එහෙම බැන්නේ නෑ වෙන්කලේ නෑ. නිදහස් තියෙන වෙලාවක ගියාම ඔහොම ගියත් තැන්වලදී ඒ ස්ථාන වලට ගියා. වැඩියා. වැඩලා සුදුසු සාකච්ඡාවකත් යෙදිලා තියෙනවා. ඒ වෙලාවට අහනවා. ඒ කාලෙත් ඒ අනික් අනික් පැවිදි අය බුදුරන් වහන්සේගේ ශ්‍රාවක පැවිදියට හරියට ගරු කළා. Tamanගේ දෘෂ්ටි අතරින්න බැරි වුණාට ගරු කිරීමක් කරා. මොකද හරි වැදගත් පිරිසක් කියන එක දැනගෙන හිටියා. ඒ නිසා උන්වහන්සේලාට බොහොම ගරු කරලා ආසන වනෝලා දීලා ඉතින් අහනවා සාකච්ඡාත් කරනවා. ඉතින් බවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේලාට මෙහෙම මෙහෙම දෙනවා නේද කර්මස්ථාන. එක අවස්ථාවක වෙච්ච සිද්ධියක්. ඇවැත්නි ඔබලට ඇවැත්නි කියන්නේ හිතවතුනි කියන එක. ඔබලට භාග්‍ය බවත් ගෞතමයන් වහන්සේ මේ මෛත්‍රී භාවනාව කියා දෙනවා නේද? ඒ කියන්නේ මෙහෙමනේ කියලා. ඉතින් අර විග්‍රහ කරලා දෙනවා. අප්‍රමාණ වූ අවෛරී වූ අව්‍යාපාද වූ මෙත්තා සහගත හිත එක දිශාවකට වලන්ඩ අප්‍රමාණව වලන්ඩ ඒ වගේම දෙවෙනි දිශාවටත් තුන්වෙනි දිශාවටත් හතරවෙනි දිශාවටත් ඒ ආකාරයෙන් අනු දිශා සහ උඩ යට දස දිශාවටම වඩන්ඩ මෙහෙම නේද කියා දෙන්නේ. ඉතින් එහෙම තමයි ඇවැත්නි කියලා ඉතින් අපේ හාමුදුරුවෝත් ඒ කාලේ උත්තර දුන්නා. ඒ අවස්ථාවක අහනවා. ඉතින් එවැත්නි බවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේලාගේ නායකයා තමයි. දැන් ඔබ වහන්සේට මෙහෙම උත්තර දෙනවා. ඔබ වහන්සේලාට කියා දෙනවා ඔහොම. අපිත් අපේ ශ්‍රාවකීන්ට ඔහොම ඕනේ කියා දෙන්නේ මෛත්‍රී භාවනාව. ඉතින් මේ මෛත්‍රී භාවනාව අපි අපේ ශ්‍රාවකීන්ටත් ඔහොමයි කියා දෙන්නේ. එතකොට මේ මෛත්‍රී භාවනාව අපේ ඇයටත් අපි හැමයි කියා දෙන්නේ. ඉතින් ඔබ වහන්සේලාට බවත් ගෞතමයන් වහන්සේ දෙන මෛත්‍රී භාවනාවේ අපි අපේ ශ්‍රාවකයන්ට දෙන මෛත්‍රී භාවනාවේ වෙනස මොකද්ද? දෙකම එකයි නේද? මෙන්න මේ විදිහේ ප්‍රශ්නය තර්කානුකූලව ඉදිරිපත් කළා. අන්න එහෙම ඉදිරිපත් කරපු වෙලාවේදී භික්ෂුන් වහන්සේලා ඒකට උත්තරයක් දෙන්නේ නැතුව නිහඬව පිණ්ඩපාත කරන්න ලැබිච්ච අවස්ථාවේ පිණ්ඩපාතත් කරින්න වළඳලා සවස් වරුවේ බුදුරජාන් වහන්සේ හමුවෙන්න ගියාය බෞද්ධ භික්ෂුන් වහන්සේලා. ගිහිලා ওই කාරණේ බුදුරජාන් වහන්සේට කියා සිටියා. ස්වාමීනි අද අපි මෙහෙම උදේ පිණ්ඩපාත වැඩලා කල් වේලා තියෙන නිසා අන්නේ පරිබ්‍රාජික අසපයෝගයට ගියා. ඒලාදී මේ මෛත්‍රී භාවනාව ගැන මෙන්න මෙහෙම ඇහුවා. ඉතින් ඔබලාට ඔබලාගේ නායකයවන බවත් ගෞතමයන් වහන්සේ දෙන මෛත්‍රී භාවනාවයි. අපි අපේ ශ්‍රාවකින්ට කියා දෙන මෛත්‍රී භාවනාවත් මේ පද පෙළ එකයිනේ. ඉතින් මොකද්ද තියෙන වෙනස කියලා. ඉතින් ස්වාමීනි අපි උත්තර දෙන්නේ නැතුව විරුද්ධ වෙන්නේ නැතුව නැගිටලා වැඩි මේ ආවේ ඔබ වහන්සේගෙන් මේකේ වෙනස අහගන්න. එදා ඒ වෙනසට උත්තර දෙන්න උන්වහන්සේලා දන්නේ නැති නිසා තමයි හවස් වර්තාවේ හවස් වරුවේ බුදු පියාණන් වහන්සේ හැම වෙලාවෙම මේ ප්‍රශ්නේ ඇහුවේ. මේම අහනකොට බුදුරජාණන් වහන්සේ උත්තරයක් දෙනවා. ඒ භික්ෂූන්ට මානනීය අන්‍ය පරිබ්‍රාජිකයෝ පදවැලා කියනවා ඒකේ අර්ථය දන්නේත් නැහැ. ඒ පිළිබඳ කිසිම හසල දැනුමකුත් නැහැ. එහෙම ඉඳගෙන තමයි මේ සම වෙන්න හදන්නේ. ඒ අය දෙන මෛත්‍රී භාවනාව ගැන මෙහෙම ප්‍රශ්නයක් අහන්න. ඒ අයගෙන් ඔබලා වඩන මෛත්‍රී භාවනාව මෙලෝ කෙබඳු ආනිසංසයක් ගෙන දෙනවද? පරලෝ කෙබඳු ආනිසංසයක් ගෙන දෙනවද? එහි අවසානයේ කෙබඳු ප්‍රතිඵලයක් ගෙන දෙනවද? ඔබලා ඔබලාගේ ශ්‍රාවකයන්ට කියා දෙන කරුණා භාවනාව මෙලව කෙබඳු ආනිසංසයක් ගෙන දෙනවද? පරලෝකේ බඳු ආනිසංශයක් ලබා දෙනවද? එහි අවසානයේ කොහොමද? ඔබලා ඔබ එතකොට අහන්න ඊළාට ඔබලාගේ ශ්‍රාවකීන්ට ඔබලා කියා දෙන මුදිතා භාවනාව මෙලව කෙබඳු ආනිසංශයක් ගෙන දෙනවද ප්‍රතිඵලයක් ගෙන දෙනවද පරලෝක කෙබඳු ප්‍රතිඵලයක් ගෙන දෙනවද ඒකේ අවසානය කොහොමද ඒ වගේම ඔබලා ප්‍රකාශ කරන උපේක්ෂා භාවනාව. ඒ කියන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහෙන්න ගැන අහන්නේ. මෙලෝකේ බඳු ප්‍රතිඵලයක් ගෙන දෙනවද? පරලෝකේ බඳු ප්‍රතිඵලයක් ගෙන දෙනවද? එහි අවසානය කොහොමද? පදවැලක් විතරක් දැනගෙන පදවැලක එල්ලිලා කතා කරන ওই අන්‍ය පරිබ්‍රාජික පිරිස්. ඒවැ නායකයෝ ඔය ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නේ නැහැ ලේසියෙන්. මා හෝ මගෙන් අහගත්ත කෙනෙක් කැරෙන්න ওই ප්‍රශ්නෙට උත්තර දීලා සතුටු වෙන උත්තරයක් දෙන්න කෙනෙක්. දෙවියන් සහිත මරුන් සහිත බමුණු සහිත ශ්‍රමණ බමුණන් සහිත මේ තුන් ලෝකේ කවුරුවත් නැහැ. මොකද ওই ප්‍රශ්නෙට උත්තරේ සරුවඥ ගෝචරයි. ලෝතර බුදු පියාණන් වහන්සේට මිසක් අනික කෙනෙකුට කියන්නවත් තේරෙන්නේ නැහැ. කවදා හරි ලෝකෙට කියා දුන්නා ලෞත්‍රා බුදු කෙනෙක්. අහගෙන පවත්වාගෙන ආවනම් බුද්ධ ශ්‍රාවකෙක්. අනික් කෙනෙක් මේක දන්නේ නැහැ. මෙන්න මේකයි පෙන්නපු විග්‍රහය. දැන් අපිත් මෛත්‍රී වළනවා. හැමතැනම මෛත්‍රී කියන වචනේ නා යනවා. සමහර අය මෛත්‍රිය වඩන්න ගිහිලා බුද්ධ ශාසනය විනාශ කරනවා. ත්‍රිපිටකේලා දොස් කියනවා. ওই ප්‍රශ්න හතර ඇහුවොත් එහෙම උත්තර දෙන්න හිතන්නවත් බෑ. අන්න ඒක තමයි තියෙන ප්‍රශ්නේ. කෙසේ වඩන මෛත්‍රී භාවනාව කුමන්ත ප්‍රතිඵලයක් ගෙනත් දෙනවද කියලා අහන්න. කෙසේ වඩන එක දාපුවාම ඒකට උත්තරෙත් නැහැ. දන්නේ නැහැ. ඒ නිසා ඔබලා දැනගන්න. ඔබලා මගේ ශ්‍රාවකයෝ. මම ලෞතර බුද්ධ. ඔබලාට කියා දෙන්නම්. මෙන්න මෙහෙ බුදුරජාන් වහන්සේ පෙන්වලා දෙනවා. මෙන්න මම වෙන්න මෛත්‍රී භාවනාවක්. මොකද්ද? විවේක නිස්ෘත, විරාග නිස්ෘත, නිරෝධ නිස්ෘත, වෝත්සග්ග පරිණාමී කියන කාරණා හතරෙන් යුක්ත වන මෛත්‍රී සහගත සති සම්බොජ්ජංගය වඩන්න. ඒක නිවන් මාර්ගය. නිවන මුල් කරලා තියෙන්නේ. කිසිම කම්පනයක් නැහැ. සතෙකුට කරදර වෙනවා දැකලා බය වෙන්න දෙයක්, කම්පණය වෙන්න දෙයක් ඒකේ නැහැ. හැබැයි ලෞකික වූ මෛත්‍රී භාවනාවක් තියෙනවා මරණ එක මරන්න හිතන අය ඉන්නවා. සතුන් මරනවා දැක්කහම මට අර මරණිකා මරන්න හිතෙනවනේ කියන ඈත් ඉන්නවා. ඒ මොකක් නිසාද? සතුන්ගේ සතුන්ට වද විදින ස්වභාව දැක්කහම සතුන් දුක් වෙන හැටි දැක්කහම මර බියේ මරාල දෙන වේදනාවේ මරාල දෙන සත්තු කෑ ගහන හැටි දැක්කහම ඒ සතා මරණ පුද්ගලයා කෙරෙහි වෛරයක් හට ගන්නවා. ඒ මෛත්‍රී භාවනා පිළිබඳ යථාර්ථය දන්නේ නැති අයට සිද්ධ වෙන දෙයක්. හැබැයි උන්වහන්සේලා හිතා ඉන්නේ ਸਰවඥ මට්ටමේ. නෑ නෑ එතුමන්ලා හිතා ඉන්නේ ਸਰවඥ මට්ටමින් අපි තරම් මෛත්‍රී භාවනාව දන්නේ නෑ තව කෙනෙක් කියලා. මේක හරි ගැඹුරුයි. මෛත්‍රී භාවනාව මේ ආර්ය විනය නැත්නම් මේ බුද්ධ ශාසනයේ මෛත්‍රී භාවනාවයි. විවේක නිසිරිතයි. ඒ කියන්නේ විවේකයක් ඇති වෙනවා. අවිවේකී මානසිකත්වයක් කායිකත්වයක් නැහැ බොහොම නිශ්චලයි. විරාග නිසිරිතයි. මේක රාගය හා සම්බන්ධ නැහැ. බොහෝ දුරට මෛත්‍රී භාවනා කරන්න ගියාම මෛත්‍රිය නම් මිත්‍රත්වයයි කියලා වචනයක් මේ කාලේ හදාගෙන තියෙනවා. මිතුරුකම් පවත්වන්න ගියාම ඉත්‍රි පුරුෂය දෙපක්ෂයේ මිතුරුකම් පවත්වන්න යනවා. පස්සේ බලනකොට ඉවර වෙන්නේ මොකෙන්ද? විරාගයකින් නෙමෙයි රාගයෙන්. පටන් ගත්තේ මෛත්‍රිය වඩන්න යාලුකමට. යාලුකම අවසාන වෙන්නේ රාගයේ සම්බන්ධ වෙච්ච ප්‍රශ්නයකින් කසාද බැඳ ගන්න ලැහැත් වෙලා. කසාදේ පැත්තක තිබුණා කම නැහැ මිත්‍යාචාරයකට ලැහැත් වෙලා. මොකක් නිසාද? වරද්දාගත්තොත් රාග නිසිරිතයි. ඒක විරාග නිසිරිත නෑනේ. අන්න තියෙන වෙනස හරි අමාරුයි හොයාගන්න. බොහොම සියුම් තැන්. හොඳට විග්‍රහ කරලා වනේ ආර්ය මෛත්‍රිය තෝරා ගන්න. ඒ වගේම මේක නිරෝධ නිසිරිතයි. ඒ කියන්නේ ඔය වචනෙටත් මට ස්වාමීන් වහන්සේලා දොස් කියනවා. නිරෝධ කියන්නේ මොකක්ද අහපුවා නිරුද්ධ කියනවලු. ඉතින් අපිට නම් හරි වේදනයි. ඒ අයට සන්තෝසයි. උපමාවකුත් පෙන්ලා තියෙනවා ඉතින් ඔය කියනකොට බලලා මීයා කනකොට මීයාට වේදනාව වුණාට බල්ලාට සන්තෝසයි. ඒ වගේ තමයි උන්වහන්සේලාටත් උන්වහන්සේලා මේ 아무ත වචන වලට උත්තර දෙනවා අර්ථ දෙනවා. ඒවා ධර්මයට ගැලපෙන්නේ නැති නිසා අපිට හිතෙනවා කියලා කියනවා. ධර්මයට ගැලපෙන්නේ නැත්තේ මොකද කියලා බලපුවාම අදහස තෝරාගන්න බැරි හින්දා මිසක් වෙන එකක් නන් නෙමෙයි කියලා අපිට තේරෙනවා. නිරුදා කියන වචනේ තෝරා ගන්න බැරුව නිරෝධ කියන එකේ අර්ථයට එහෙම කියන අය ඉන්නවා. නිරෝධ කියන්නේ නැත කියන අර්ථය ගන්නවා එක්ක නිවන කියන අර්ථය ගන්නවා නිරෝධෝ නිබ්බානන්ති කියලා පෙන්නපුවාම නිරෝධය එකක් නිබ්බානේ තව එකක් හරි ගැඹුරු තැන් සියුම් තැන් ඒතං සන්තං ඒතං පනිතං යද්දං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදීපට්ඨිනිසග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානಂತಿ. නිරෝධයයි නිබ්බානයයි වචන දෙකක් නේ. දැන් නිරෝධය මොකද්ද නිබ්බාන මොකද්ද කියලා තෝරාගත්තේ නැත්නම් නිරෝධය කියන්නේ නිවන්ට කියලා කියලා හැවටෙනවා. නිරෝධය anu ලෝකයේ තියෙන උපරිම සමවත මිසක් පිහිටන්ට සුසුදනක් නෙවෙයි කියලත් පෙන්වනවා බුදුරජාන් වහන්සේගේ දේශනාවේ ත්‍රිවිධකේ. එහෙනම් Nirodhayai Nibbanaයි තෝරා ගන්න ඕන. Nirodha කරපුවාම ලැබෙන ප්‍රතිඵලයක්. අන්නේ ප්‍රතිඵලයේ Nibbana. ඉතින් හරි ගැඹුරු තැන්. යමක් යමක් නිසා ඇතුළු කිරීමෙන් රාගය උදා වෙනවද? ද්වේෂය උදා වෙනවද? මෝහය උදා වෙනවද? අන්නේ ඇසුරු කරන මාර්ගයේ යම් තැනක නැද්ද? ඒ නිසා රාගය උදා වෙන්නේ නැහැ, ද්වේෂය, මෝහය උදා වෙන්නේ නැහැ. මෙන්න මේකයි නිරෝධායවත් නිරෝධ කිව්වේ. ඒකට කියනවා රාග නිරෝධ වෙනවා, ද්වේෂ නිරෝධ වෙනවා, මෝහ නිරෝධ වෙනවා. එතකොට රාගක් සේ වෙනවා, දේසක් සේ වෙනවා, මෝහක් සේ වෙනවා. එතකොට නිබ්බාන. දැන් මේ Nirodhaයි Nibbanaයි දෙකේ වෙනස තෝරා ගන්න නැත්නම් හරි අමාරුයි. දහම් තෝරා ගන්න. දැන් මොකද්ද මේ ඇත නැත කියන අන්ත දෙක අයින් කරලා බලන්න ඕන ක්‍රමයක් තියෙනවා. යම් තැනක යමක් හටගන්නේ නැත්නම් Nirodha කියලා හදාගත්තාම නැත කියන අන්තයට වහිනවා. ඉර පේන්න තියෙන වෙලාවක් තියෙනවා ඉර පේන්න නැති වෙලාවක් තියෙනවා. ඕන් දැන් ඉර ඇති වුණා ඕන් දැන් ඉර නැති වුණා කියලා නම් අපි කියන්නේ නැහැ ඒක දන්න හින්දා. මොකද ඒක හම්බෙන් එකපාර ඇහිපිය ගහන්න වෙච්ච සිද්ධියක් නෙවෙයි. ඇහිපිය ගහන්න ඉර නැති වුණා කියලා එහෙම එකක් වුණෙත් නැහැ. එහෙනම් මොකද ක්‍රමයක් වුණා? පාන්දර 6 ඉඳලා දවල් 12 වෙනකන් ඉර උදා වුණා. ඉර උදා වීම නතර වෙන්නේ නැති නිසා නිරුදා වෙන්නේ නැහැ උදා වෙනවාමයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඉර නැති වුණා නෙමෙයි ඉර වැස ගියා. උදා වෙලා වැස යනවා. උදා වෙනවා වැය වෙනවා උදා වෙනවා වැය වෙනවා. ඔක තියෙන වචන දෙක. ඇති වෙනවා නැති වෙනවා කියන්නේ කාර්යය. උදා වෙනවා වැය වෙනවා කියන්නේ තව අර්ථයක්. උදා වෙන හේතුවයි වැය වෙන හේතුවයි දකින්නවා කියන්නේ උද්‍යව්‍ය ඥානෙ. ඒක තව එකක්. මේවා එකින් එකට ගැඹුරු තැන් විග්‍රහ කළාම තෝරා ගන්න ඕනේ. පොඩ්ඩක් හිතලා බලන්න කොහොමද යම් කෙනෙක් කෙනෙකුට රාග අනුසය තියෙන පුංචි ළමයාට රාගේ නැහැ. රාග අනුසය තියෙනවා. ඒ කියන්නේ රාගයට හේතු වෙන අරමුණක් යමක් කාලයක් ඇතුළු කරනකොට ටිකෙන් ටික ඒ ළමයා රාගික වෙනවා. රාග අදහස එන්න පටන් ගන්නේ කල් යනකොට. මොකද වුනේ? කොහොමද ඒක වුනේ? රාගයට හේතුකාරක වෙන අරමුණු කලක් ඇසුරු කරනකොට ටිකෙන් ටික ටිකෙන් ටික රාගයේ පැතර නැඹුරු වෙලා රාගය ඇති වුණා නෙමෙයි උදා වුණා ඊට පස්සේ අර වුණත් දකින්නකොට එක පාර මහරාගයේ වතු වෙන්නේ නැද්ද ගින්නක් වාගේ. අර මුණ ගැන පොඩ්ඩ වෙලාවක් හරි කල්පනා කරනකොට ඒ කාම සංකල්පනාවෙන් සංකල්පනා කරනකොට කාම වචන කියනකොට කාමුක ක්‍රියා කරනකොට තමයි එකින් එකට එකින් එකට සම්බන්ධ වෙලා කාමයේ බලවත් වෙන අවස්ථාවෙ ඉන්නේ. එහෙනම් කාමයේ උදා වුණා මිසක් කාමයේ ඇති වුණා කියන එක නෙමෙයි ගන්නේ. හිතන උඩ කාමී ටිකක් එනවා. උදා වෙනවා. කතා කරනකොට කියනවා කාමී ටිකක් උදා වෙනවා. මොකද කාමීට අනුකූල ඔය කියන්නේ. නිකන් හිතුවල කිව්වට නෙමෙයි. කාමීට අනුකූල දෙයක් කරගෙන යනකොටත් ක්‍රියාවක් ක්‍රියාවක් මොහොතක් මොහොතක් ගානේ කාම හැඟීම් උදා වෙනවා. උදා වෙලා උදා වෙලා කාමයේ උපරිමයට නැගෙනවා. මෙන්න මේකයි කාමයේ උදා වෙන ක්‍රමය. ඒ උදා වෙන ක්‍රමයට හේතුකාරක සහ මුලින් මුලින්ම විදිලා ගියා නම් මොකද වෙන්නේ? ওই ක්‍රමයට කාමයේ උදා වෙන්නේ නැති නිසා නිරෝධ වෙනවා. නිරෝධා වෙනවා නිරෝධ වෙනවා. එයාට කියනවා කාම නිරෝධයි. එනම් මේ යම්කිසි භාවනාවකට අරමුණ ගත්තාම ඊ අරමුණ නිසා කාමයේ උදා වෙන්නේ නැත්නම් අන්න ඒක නිරෝධ නිස්රිතයි. එනම් බුදුරජාන් වහන්සේ දේශනා කළ ක්‍රමේ නම් කාමයේ උදා වෙන්නේ නැහැ නිරෝධ නිසිරිතයි. ඕක වරද්දගත්තාම වැරදි පැත්තකට යනවා. කාමීර ප්‍රිය කරන පුද්ගලයෙකුට මෙත් වලන්න ගිහිලා වෙච්ච සිද්ධියක් ගැන විසුද්ධි මාර්ගයේ විග්‍රහ වෙනවා. එක්තරා මිනිසෙක් කියලා හාමුදුරුවෙනෙක්ගෙන් ඇහුවලු. ස්වාමීනි කාටද මෙත් වලන්න ඕනේ කොහොමද මෙත් වලන්නේ? ප්‍රියමනාප පුද්ගලයෙකුට ඉස්සෙල්ලා මිත් වරන්ද කිව්වා. ඉතින් ඒ මනුස්සයා දන්නේ නැහැ ඉන් එහා අහගත්තේ නැහැ. මගේ භාර්යාවට වඩා මට කවුද ප්‍රියමනාප? මෙහෙම යනකොට ගෙයි දොරවහලා භාර්යාව ඇතුලේ බුදි. මිනිහත් එළිය කොහාලා හරි වෙලා ඉඳගෙන ඉතෝපුව කියලා හරි වෙලා ඉඳගෙන මෙත් වරන්න පටන් ගත්තා භාර්යාවට. මෙත් වැඩිල පැත්තක ගිහිල්ලා එයාට මතුනේ වෙන අදහසක්. යකෝ දොර අරපන් කිය කිය ගිහලා බිත්තියට එළිය වෙනකන් තඩි බෑවලු. දොර හොයාගන්නත් බැරුව. මෙහෙම කතාවක් තියෙනවා. දැන් මේ කතාව ඇත්ත වශයෙන් කොලොප්පමක් විහිළුවක් වගේ පෙනුනට මේ දහම්ගත් දහම් දැනගන්න වැදගත් කරුණක් ඕකේ තියෙනවා. එහෙනම් ඒ මිනිස්සයා වඩලා තියෙන්නේ භාවනාව මෛත්‍රී භාවනාවක් නෙමෙයිනේ. මෛත්‍රී භාවනාව නිරෝධ නිසිරිත වෙන්න ඕනේ. කාමයේ නැගින්න බෑ. එහෙනම් භාර්යාවට මෙතරුවත් කාමයේ නැගින්න නම් බෑ. එහෙනම් වඩලා තියෙන්නේ මෙතන නෙමෙයිනි. මිත් භාවනා කියලා හිතාගෙන. ඔන්න සියුම් තැන්. ඔය පුරුද්දට අපි සතුන්ට මෙත් වලනවා. කාලයක් යනකොට මෛත්‍රී යාලුකමක් වෙනවා. ඊට පස්සේ ඒක හුරුතල් කර කර මෛත්‍රිය කියලා හිතාගෙන ඉන්නවා. මෙන්න මෙහෙම தත්වයන් උදා වෙනවා. ඊට පස්සේ සතෙකුට කවුරු හරි හිංගියක් කරනවා දැක්කොත්, රිදෝනවා දැක්කොත්, වේදනාවක් දෙනවා දැක්කොත් අන්න අරකට මට ගහලා මරාගෙන කල්ලි දෙනවා කියලා අනිසරේ කියනවා. මොකද බලපුවාම මේත් වල අනිමේ දොස් වෙල්ලනේ තියෙන්නේ. සතාල ගහනකොට සතාල ගහන මිනිහා මරාගෙන කල්ලි හිතෙන මිත් වැඩිලකුත් මේ කාලේ හැදිලා තියෙනවා. ඉතින් මොකද්ද වෙලා තියෙන්නේ? ද්වේෂයනේ වැඩිලා තියෙන්නේ මෙතේ. මෙන්න මේවා තමයි කියන්නේ නිරෝධ ඉසිරිත නැහැ. දැන් මෙතන තිබුණේ මොකද්ද? සංසර්ගය. යාලුකමක්. මිත්‍රකමක්. මේ මිත්‍රකම බුදුදහමේ පෙන්ලා තියෙන මෛත්‍රිය නෙමෙයි. බුදුරන් වහන්සේ දේශනා කරපු මෛත්‍රිය ඕස්සග්ග පරිණාමී. සංසර්ග පරිණාමී නෑ. ඒ මෛත්‍රියට එකතු වීමක් නෑ ඈත් වීම තියෙන්නේ. වෙන්වීම තියෙන්නේ. බැඳෙන්නේ නෑ. හැබැයි උදව් කරනවා. නිවන් දැකීම සඳහා යමක් කළ යුතුද? අන්නේ දේ කරනවා. මොකක් නිසාද? අනේ ලෝක සත්‍යෝ නිවන් දැක්කනම් අනන්ත සංසාර දුකෙන් නිදහස් නේ. කොච්චර වැදගත්ද? ඔන්න ඔය අදහස එන නිසා කිසි වෙලාවක සත්වයෙක් අහක් කරලා හිටන් පන්නන්න මරන්න හදන්නේ නැහැ. එහෙම අදහස් නෙමෙයි තියෙන්නේ. කවදා හරි මේ සතාට නිවන් දැකීමට මං යමක් කළ යුතුද? අන්නේ දේ මං කර දිය යුතුයි. මේ ලෝක සත්‍යයට නිවන් අවබෝධ කරගන්න යමක් මං කරලා දෙන්න පුළුවන්ද? මං අන්නේ උදව්ව කර දිය යුතුයි. හැබැයි ඒක එකතු වෙලා යාළු විලා කරගන්න පුළුවන් එකක් නෙමෙයි. නිවන් දැකීමට හේතු වෙන යම් දහමක් ඇද්ද? යම් ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ඇද්ද? ඒ මාර්ගය අවබෝධ කර ගැනීමට යමක් මට කරන්න පුළුවන්ද? අන්න ඒක කරලා දෙන්න ඕනේ. වෙන මොනවා කරලා දෙන්නද සත්වෙදී යහපතට? ඉතින් ඔයින් එහා මම මේ සත්වෙින්ද මොනවා කරලා දුන්නත් වැඩක් වෙනවද? මේ ලෝකෙට හිත බැඳෙන දේවල් කොච්චර කරලා දුන්නත් ඒවයින් කවදාවත් නිවන් නම් හම්බ වෙන්නේ නැහැ හිත බැඳෙන ලෝකෙට නම්. එහෙනම් ලෝකෙට හිත බැඳිනේවා කරලා දෙන එකක් තියෙනවා මේ ලෝක සම්මත මෛත්‍රිය. ඒක නෙමෙයි මේ ආර්ය මෛත්‍රිය කියන්නේ. මේ ලෝකේ මිදෙන්න කරලා දෙන යමක් තියෙනවා. පහන් සිතින් අනුට අනුශාසනා කිරීමෙන් යමක් ඇද්ද? මේම දයාවයි, මේම කරුණාවයි, මේම අනුකම්පාවයි. මෙන්න බුදුරයන් වහන්සේ මම මේ ලෝකයා සමග මිත්‍රත්වයක් නැහැ. හැබැයි මේතර මිත්‍රත්වයක් නැහැ. මෙහෙම කරන මට මොන හතුරුකමක්ද ලෝකයාට? තණ්හා දේවගෙන මරගනට කියනවා. සක්ක කියන යක්ෂයාට කියනවා ওই ටික. මෙන්න බුදුරජාණන් වහන්සේ වෙන්නපු මෛත්‍රී භාවනාව සංසාරික පරිණාමී නෙමෙයි ඒක විරුද්ධ පැත ඔස්සග්ග පරිණාමී. එකතු වීමක් නැහැ වෙන් වෙලා ඉන්නේ. ගහක් මුල හුදකලා වැඩ ඉන්නකොට තමයි බුදුරජාණන් වහන්සේ අහන්නේ අර තණ්හා මරගෙන ඇවිදිලා අහනවා. ඕක දැකලා. ඇයි ස්වාමීනි? මුදලක් ණයතරම් පෙරදිලාද? සමාජයේ මෝර දෙන්න බැරි ප්‍රශ්නයක් වෙලාද මොකද මේ හැංගිලා ඉන්නේ? සමාජයත් එක්ක මිත්‍රදහමක් පවත්වන්නේ නැද්ද? ඇයි මෙහෙම මේ වෙන් වෙලා ඉන්නේ? ඔය මහනුවර තමයි කියන්නේ. නිම්බා මරගෙන ලෝකයා සමග බැඳුණු මෛත්‍රිය කියලා එකක් ඇත්නම් ඒක ආර්යයන් ළඟ නැහැ. ආර්යයන්ගේ ස්වභාවයක් තියෙනවා මෙන්න මේ ආකාරයෙන් අනුශාසනා කිරීමක්. එයින් මිත්‍ර ධර්මයක් හටගන්නේ නැහැ. නමුත් ඒ තමයි නිවන් මඟ පෙන්ලා දෙන එක. ඊට අවශ්‍ය කරනු කටයුතු කරලා දෙන එක. මෙන්න මේක තමයි නියම දයාව, නියම කරුණාව අනුකම්පාව. දැන් මේ බුදුරජාන් වහන්සේ දුන්න ධර්මයන් විවේක නිසිරිතයි විරාග නිසිරිතයි නිරෝධ නිසිරිතයි වස්සග්ග පරිණාමී කියන මේ කාරණා හතරෙන් යුක්තයි. දැන් මොකද්ද කරන්නේ? මෙන්න මේ හතරේ මිත්‍රයෙක් මිත්‍රයෙකුට දිය යුතු යමක් තියෙනවා. ලෝකෝත්තර ධර්මයේ හේවන් මේ නිදහස නිවනේ නිදහස තේරුම් ගත්ත කෙනෙක් ඇත්නම් ඒ ආර්ය උත්තමයා තවත් මේ ලෝකේ මොනවද වටින්නේ? ලෝක සත්‍යයන්ට දුකෙන් නිදහස් වීමට තියෙන මඟ තරම් වටිනා දෙයක් තව නැහැ කියලා දකිනවා. එනම් මේ නිවන් දැකීමට සෝතාපන්න පුද්ගලයා අධ්‍යක්ෂක නිවනක් තියෙනවා. සතර පායෙන් නිදහස් වෙලා ඉන්නේ. ඒ සතර පාගත වෙන ගින්න 1000 දූෂිතාවයේ හිතේ කවදාවත් පහළ වෙන්නේ ඒ මට්ටමට නිමිච්ච හිත සාන්තයි. ඒතං සාන්තං ඒතං පණිතං කියන දෙන පිළිහිලා දින එක්තරා මට්ටමකට. ඒ නිසා අධ්‍යක්ීමේම දන්නවා. මම මේ ලැබූ සාන්තිය නිවීමේ සාන්තිය මෙබඳු මගක් අනුගමනය කරලා මෙබඳු ඵලයක් ලැබුණා. මේ බඳු ඥානයක් පහළ වුණා. ඒ ඥානීය ස්වභාවය මේක තමයි. මේ ස්වභාවය අන්නේ ලෝක සත්‍යෝ ලබනවා නම් කොවිතරම් සයාන්තියටපත් වෙනවද? රාග ගිනි, ද්වේෂ ගිනි, මෝහ ගිනි කොච්චර නිමෙනවද? නැවත දැල් වෙන්නේ නැහනේ. ඒකෙන් ලෝකයට සිද්ධ වෙන්නේ මහා සාන්තියක් නේ. ප්‍රාණඝාත නතර වෙනවනේ. හොරමැර වංචා නතර වෙනවනේ. දූෂ්‍ය අපරාධ දූෂණ නතර වෙනවනේ. බොරුවෙන් අනුන් විනාශ කරන හවට්ටන වැරදි වැඩ පිළිවෙල ඔක්කොම නතර වෙනවනේ. කේලම් කියලා අනිකාය බිඳෝන එක නතර වෙනවනේ. සැඩපරස ගති ලක්ෂණ නැති වෙනවනේ. ප්‍රලාප දොරෝ දොරෝ කාලේ කණ එක නැති වෙනවනේ. ලෝභකම් කරන තරහෙන් ඉන්න මුලා වෙන වැඩ නෑනේ. මේවා කොච්චර දුරට සංසිඳිලා ගිහිල්ලා මේ සත්‍යය අතරේ සාමීය සමාදානිය ඇති වෙනවද? එතනින් පටන්ගෙන සතර පායෙන් නිදහස් වෙනවනේ. ඒ කෙරෙහි චිත්ත ප්‍රසාදයක් ඇති කරන්න යම් සතෙක් හිටියත් ඒ සතාට සුගතිගාමි වෙන්න හේතු වෙනවා යාලේ බුද්ධිලා කෙරෙහි චිත්ත ප්‍රසාදේ. එනම් මනුස්ස අමනුස්ස නොපෙන්න පෙන්න සියලු ලෝක සත්වයින්ට මේ ආර්ය උත්තමියන්ගෙන් ලැබෙන වාසනාව අප්‍රමාණයිනි. මෙන්න මේක දැක්කහම ලෝක සත්වයින් කෙරෙහි චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා. අනි අන්නේ සාන්තිය ලෝක සත්‍යයට ලැබුණා නම් මානිසා ලෝකෙට ලැබෙන සැනසෙල්ල ඕකනේ. නිවන් මඟ පෑදෙනවනේ. තිරිසන් සතාටත් අපායේ නිදහස වෙන මඟ පෑදෙනවනේ. මෙන්න මේ අදහස එනවා. මෙන්න මේක තමයි ආර්යයන් දකින මෛත්‍රිය. දැන් මේ මෛත්‍රී අවස්ථාව අරමුණු මුණ ගැහෙන මුණ ගැහෙන මොහොතක් පාසා රාගයට ඇදලා යන්නේ නැතුව, ද්වේෂයට ඇදලා යන්නේ නැතුව, මුලාවට වැටෙන්නේ නැතුව සතිය නැගෙනවා නම් සීනුවන්ට ගෝචර වෙලා මම මෙන්න මේ අවස්ථාවේදී ලෝකයට මෙන්න මේ සිත සලසා දිය යුතුයි. නමුත් ලෝක සත්‍යයා මුලාවටපත් වුනොත් මේ අවස්ථාවෙන් කාමයට ඇදගෙන වැටෙනවා. රාගයට වැටෙනවා, ద్వේෂයට වැටෙනවා. එහෙනම් මේ අවස්ථාව තුළ මම ක්‍රියාත්මක වෙන්න ඕනේ. රාගයෙන්, දේශයෙන් වෙන් කරන පැත්තට කටයුතු කරන්න. අන්න සතියෙන් යුක්ත වෙලා කටයුතු කරනකොට කියනවා මෙත්තා සහගත සති සම්බොජ්ජංගේ වැඩෙනවා. විවේක නිසිරිත විරාග නිසිරිත නිරෝධ නිසිරිත ඔස්සග්ග පරිණාමී මෙත්තා සහගත සති සම්බොජ්ජංගේ ඔහොමයි වැඩෙන්නේ. යම් මොහතකදී ආත්න වටිනා ධර්මයේ තමන් අවබෝධ කරගත්ත සත්‍යයේ සුදුසු තැන සුදුසුයෙකුට දේශනා කරන්න ලැබුණා නම් ඒ අවස්ථාව පැහැර හරින්නේ නැහැ. ඒ අවස්ථාවේදී ඒ සුදුසු දේ කරලා දෙනවා යහපත දැකලා චිත්ත ප්‍රසාදයෙන්. මිත්තාසහගත ධම්මවිචේ සම්බෝධ්‍යංගේ වැඩෙනවා. තමයි යම් ටියක් ලෝකේ දැකලා සතුටු වෙනවා නම් මේ ආර්ය මාර්ගය අනුගමනය කරන අය දැකලා සන්තෝෂ වෙනවා. එහි වටිනාකම දකිනවා චිත්ත ප්‍රසාදය ඇති වෙනවා. අන්න මිත්තාසහගත ප්‍රීති සම්බෝධ්‍යංගේ හේතු වෙන එක. එතකොට ඇලීම් ගැටීම් බැඳීම් නැති වෙනකොට නිදහස් භාවයේ වටිනාකම දකිනවා. කායික මානසික සැහැල්ලුව ඒ තුලින් නැගෙන හැටි දකිනවා. මිත්‍යා සාගත පස්සද්ධිය සම්බොජ්ජංගේ වැඩෙනවා. ওই ක්‍රමීට මේ බොජ්ජංග ධර්ම වැඩෙන ක්‍රමයක් තියෙනවා. ඔන්න ඕක දැනගත්තාම කියනවා මිත්‍යා සාගත මේ ආර්ය විනයේ තිබෙන්නා වූ මිත්‍යා බ්‍රහ්ම විහරණේ මේක වෙනස දැනගන්නවා ඔය ක්‍රමයට මෙන්න මේ මිත්‍යා බ්‍රහ්ම විහරණයේ ස්වභාවය ඔන්න ඕකයි ඒ වගේම ඊට වඩා අමාරු එකක් තියෙනවා. කරුණාව දක්වන්න. මිත්තාව නම් ලේසි. මොකද? ස්වභාවයෙන් හිත මිතුරු අය ඉන්නවා. යහපතට කැමති යහපත කැමති අය. එක කොටසක්. බන හොයාගෙන එනවා. හොඳ වෙන්න අහගෙන එනවා. ඇවිදින් අහනවා. මිත්‍රයාට මිත්‍රයාගේ සම්බන්ධේ ඒ අයට කියා දෙන එක හරි පහසුයි. ඒ අය හිං කරදර කරන්නේ නැහැ. නොයෙක් ආකාරයෙන් පීඩණයටපත් කරන්නේ නැහැ. අවශ්‍ය ධර්මයේ බොහොම සන්තෝෂයෙන් අරගෙන චිත්ත ප්‍රසාදී ප්‍රසාදත් කරලා ප්‍රාණසාත් කරලා තමන්ගේ වැඩිත් කරගෙන යනවා. ඒ අයට දහම් කියා දෙන්න මඟ පෙන්වා දෙන්න හරි ලේසි පහසුයි. හැබැයි ඊට වඩා අමාරු වැදගත් දෙයක් තියෙනවා. ඒකද ඊට වඩා හිත දියුණු වෙන්න ඕනේ. ඊ තමයි ඊට වඩා බලවත් බ්‍රහ්මයාගේ ස්වභාවය. බ්‍රහ්ම විහරණ දෙවෙනි එක. කරුණා බ්‍රහ්ම විහරණේ. ඒක කොහොමද කරෙන්නේ? කරුණාව දක්වන්නේ දුකටපත් අයට මොන දුකටද? සමහර පුද්ගලයෝ ඉන්නවා. තේරුම් ගන්න පුළුවන් නමුත් විවිධ දෘෂ්ටීන්ගෙන් වැහිලා. ඒ දෘෂ්ටිය ඉන්න නිසා ඒ පුද්ගලයා ඒ දෘෂ්ටිය මලොත් එහෙම එක තිරිසන් වෙනවා එක දුගතියට යනවා එක പ്രേත වෙනවා මේ ආදී වන්නාව අපාගත වෙනවා සතර පායට හිමිකාරයෝ හැබැයි කෙනෙක්ගේ දෘෂ්ටියක් කපලා යථා තත්ත්වයට ගන්නවා කියන කරා ලේසි නෑ සෑහෙන්න උත්සාහ කරන්න ඕනේ ඒ දෘෂ්ටිවාදීන් නොවේ තර්කවාද ඉදිරිපත් කරනවා අභියෝග කරනවා මේ වෙලාවේදී බොහොම ඉවසිල්ලෙන් යුක්තව ඒවට මුහුණ දීලා ඒවල ප්‍රතිඋත්තර යථාර්ථයෙන් දෙන්න ඕනේ. හැබැයි මේ පුද්ගල කොටසක් ඉන්නවා ලෝකේ. හේතුඵල ඇතුව හරියට කතා කරලා විග්‍රහ කරලා දෙනවා නම් ආ දැන් නම් මට පිළිගන්න පුළුවන්. මම ඉඳලා තියෙන වැරදි මතයක වා දැන් මට තේරෙනවා. අන්න එහෙම ගන්න පුළුවන් කොටසක් ඉන්නවා. ඊ අය තමයි දුකට වැටෙන්න ගිය අය දුකෙන් බේරාගත්තා කියන්නේ ඔන්න ඔය අය. මෙන්න මේකට කියනවා කරුණා සහගත බ්‍රහ්ම විහරණේ. ඒකත් අර ඉස්සෙල්ලා කිව්ව විදිහමයි. ලෞකික පැත්තක් තියෙනවා. ලෙඩක් හැදිලා රෝගයක් හැදිලා නැත් උත්පලලා ඉන්න කෙනෙකුට දුකට පිහිට වෙන එක. ඒක එහෙම නැත්තේ නෑ. ඒක තමයි ලෞකික මෛත්‍රිය ලෞකික කරුණාව. ඉතින් ඔත තේරුම් ගන්න ඕනේ මෙත්තා කරුණා කියන දෙකක් දැන් මේ මේ මේ ප්‍රශ්නේ මුල් කරගෙන ආර්ය මෛත්‍රිය ගැන කිය යුතුම නිසයි මේ විග්‍රහ කළේ. මුදිතා උපේක්ෂා කියන කාරණා දෙකත් ආර්යයන්ගේ මුදිතාවයි උපේක්ෂාවයි මොකද්ද කියලා ඊළඟට අපි ඉදිරියට සාකච්ඡා කරගන්න බලාපොරොත්තු වෙමු. මේ ප්‍රශ්න කීපයක් අද තියෙනවා. මේ ප්‍රශ්න වලින් වැඩිම වටිනා විග්‍රහයක් මේ ගෙනිච්චේ. විවේක නිස්රිත විරාග නිස්රිත නිරෝධ නිස්රිත වොත්සග්ග පරිණාමී මේ කාරණා හතරෙන් යුක්තවන මුදුතා භාවනාව මුදුතා සහගත සති සම්බොජ්ජංගේ ධම්මවිචේ සම්බොජ්ජංගේ විරිය සම්බොජ්ජංගේ ප්‍රීති සම්බොජ්ජංගේ මේ ආදී වශයෙන් සත්ත බොජ්ජංග වඩන්න ඒ වගේම කියනවා තව එබඳුම විවේක නිස්රිත විරාග නිස්රිත නිරෝධ නිස්රිත වොත්සග්ග පරිණාමී මේ කාරණා හතරෙන් යුක්තවන උපේක්ෂා සහගත සත්වෝජ්ජංග වඩන්ඩ මේ ආකාරයෙන් පෙන්නනවා මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සතර ඒ වගේම සතර බ්‍රහ්ම විහරණ වඩන ආකාරය දැන් මේක හරි ගැඹුරු විස්තරයක් මේ ආකාරයෙන් වඩනකොට පෙන්නනවා මෙලොවදී ලැබෙන්නා වූ සමාධිය මෙත්තා සමාධිය කරුණා සමාධිය මුදුතා සමාධිය උපේක්ෂා සමාධිය කියන මේ සමාධි මෙලෝදි වැඩෙනවා ඒකේ විශේෂ සමාධිය ඒ සමාධිය වැඩුණාට පස්සේ ඒ වැඩුණ කෙනාගේ මානසිකත්වයේ එක්තරා වෙනසක් වෙනවා. යම්කිසි සත්වයේ දැක්කහම ඒ සත්වයා කෙරෙහි ඇති වෙන හැඟීමක් ඇති වෙනවා. අනේ කවදා හරි මේ සත්වයා නිවන් සාන්තියම ලබාගෙන සැනසෙනවා නම් කොච්චර හොඳද කියලා. ඒක තමයි ඇති වෙන අදහස. මිත්‍රත්වයක් දැක්කොත් ඒ මිත්‍රත්වයේ පිළිබඳව වැරදි ආකල්ප අත්හැරිලා දහම් මිත්‍රත්වයේ පිළිබඳව වැදගත්කම දකිනවා ධර්මයේ සමග මිතුරුව ජීවත් වෙන්න පුද්ගල මිත්‍රත්වයක් නෙමෙයි එතන යුක්ති සහගතව ධර්මානුකූලව ජීවිතේ ගත කරනකොට කාටවත් ඒකෙන් අවඩක් නැහැ ඒක තමයි වෙනස. ඒ වගේම යම්කිසි කෙනෙකුට විවිධ දෘෂ්ටිගත වෙලා අඥාන ගතියෙන් ඉන්නවා දැක්කොත් අනේ මේ පුද්ගලයා යථාර්ථයටපත් වෙලා ධර්මාභෝධයක් ලබාගෙන කටයුතු කරනවා නම් කොච්චර යහපතක් වෙයිද කියලා. එහෙම හැඟීමක් එනවා මිසක් ඒ පුද්ගලයන් කෙරෙහි තරහක් වෛරයක් එන්නේ නැතුව යනවා. අද මුදුතාව කියන්නේ මගුල් ගෙදරක වාගේ කාලා බීලා හිනහා වෙලා ඉන්නවා නම් එහෙම අර ප්‍රලාප කර කර ඒකට සන්තෝෂ වෙන්න කියලා හිතා ඉන්නේ. සම්පූර්ණ විකෘතිය. එහෙනම් මුදුතා ගුණය කියන්නේ මොනවද? යම්කිසි බුද්ධලේ ඉන්නවා හරි සැඩපරුසයි. මේ සැලපරස ගති තියෙන පුද්ගලයින්ට අනේ කවදා හරි නිමිලා සැනසিলা මේ පුද්ගලයන්ගේ සැඩගති නැති වෙලා ආර්ය මාර්ගයට නැඹුරු වෙනවා නම් කොච්චර හොඳද කියලා. එහෙම පුද්ගලයේ දකින්න ඔය අදහස එනවා මිසක් ඔවුන් කෙරෙහි කුපිත වීමක් එන්නේ නැතුව යනවා. මෙහෙමත් කියා දීලා කරන්න බැරි මිත්‍යා නියත මිත්‍යා දෘෂ්ටි කොටස් ඉන්නවා. ඒ වගේ මේ විවිධ සත්ව කොටස් වලට කරන්න දෙයක් නැහැ. බණ කියලා තේරුම් කරන්න බෑ සත්තුන්ට. උන් කෙරෙහි මොනවා කරන්නද? සත්තු වෙන්න හදන මිනිස්සු නම් ඉන්නවා. හරක් වෙන්න හදන උන් එහෙම. බල්ලෝ වෙන්න හදන උන්. ඒ වගේ අයට පුළුවන්කමක් තියෙනවා නම් කියා දීලා හිටන් බැරි නම් ඉතින් මොනවා කරන්නද? අනේ ඉතින් කවදා හරි සත්‍ය අවබෝධය කරනවා මගේ පෑදේවා කියලා හිටන් නිහඬ වෙනවා ඕන එක කියපුවායි කියලා. අන්න ඒක තමයි වෙනස. ඒතර වෛරයක්, ක්‍රෝධයක් හිතක කවුරු දැක්කත් ඇති වෙන්නේ මොන විදිහේ හිංසාවක්, පීඩාවක් තමා කරාවත් එහෙම එකක් ඇති වෙන්නේ නැතු යනවා. මෙන්න මේක Tamanටම අත්දකින්න පුළුවන් දෙයක්. මේ தත්තරපත් වුනහම කියනවා සතර බ්‍රහ්ම විහරණ සමාධිය වැඩිලා ඉතින් මේක නිකන් ඇහුවල හොයන්න බෑ අත්දැකීමක් හෝ එක තියෙන්න ඕනේ. ඒ මාර්ගයේ වඩ ප්‍රතිඵලයක් ලැබිලා තියෙන්න ඕනේ. එන ඒ පිළිබඳ දන්න හදාාරණයකින් අහලා දැනුවත් වෙලා තියෙන්න ඕනේ. එහෙම තමයි මෙලෝ ප්‍රතිඵලයේ දකින්න හැටි. ඔන්න මෙත්තාසහගත හිතක් වැඩුවොත් ආර්ය මෛත්‍රියක් වැඩුවොත් ලැබෙන මෙලෝ ප්‍රතිඵල. පරලෝ ප්‍රතිඵල වශයෙන් පළවෙනි මට්ටමේ හිත වැඩිලා තිබුණොත් ආකාසානංචායතන කියන දෙවියන් අතර උපදිනවා. මොකද ඒකට හේතුව මෙත්හිතක් වැඩන කෙනෙකුට මේ ලෝකයා පේන්නේ ඇලුම් කිරීමකින් නෙමෙයි. මොකද හේතුව මෙත්හිතක් නොවැඩුණු ලෝකයා දහම් මෙත්හිතක් නොවැඩිච්ච ලෝකයා ඉන්නේ මහා දූෂිතාවයක. කතා කරන වචනයක් ගානේ පවා බලපුවාම කාට හරි අනුපදයක් හිංගියක් හිංසාවක් පීඩාවක් අවඩක් අසාධාරණයක් අයුක්තියක් කරන කියන වැඩවල දකින්නවා. මෙහෙම දකින්නට කවදාවත් ඒ ඇත්ත කියලා ඉඳ හිතෙන්නේ නැහැ ඒකට. ඊයට හිතවන්න හිතෙන්නේත් නැහැ. නිදහස් අහස වාගේ මානසිකත්වයේ නිදහස් වෙනවා. අන්නේ මානසිකත්වය නිසා උපදින්නේ ආකාසානාචේතන කියන අරූපාවචර දෙවියන් අතර. මේක එක්තරා ධානයක්. රූපාවචර දෙහන් ඉක්මවපු ධානයක් ලැබෙන ඔය විදිහට. මිත්‍යා සාගත ධානී. සුභකින්නක කියන දේව කොටාසී. පළවෙනි එක. සත්වයන්ට සුබ පතන තැනක. කරුණා සහගත ධානයේ වැඩනොත් ඒක දෙවෙනි ධ්‍යාන. අන්න ඒකට තමයි ගිහින් ආකාසාලංචායතනෙ උපදින්නේ. මොකද එතෙන්ට වැඩනට පස්සේ සුබ පතන මට්ටමටවත් සත්වය දිහා බලන්න හිතෙන්නේ තරහට නෙමෙයි. සත්වයින්ගේ තිබෙන කිරිටි ස්වභාවය දකිනකොට මානසික කිලිටි ස්වභාවයට අනුව ක්‍රියා කරන කතා කරන හැටි දකිනකොට අනේ මට නම් මේගොල්ලෝ ඇහැටවත් පේන්නේ නැතනක ඉන්න තමයි හොඳ. දකින්නවත් නැතනක හිටියනම් අන්න එහෙම අදහසක් එන. ඒ තරහට එන එකක් නෙමෙයි. නොදකින් විතරක් කියන එක නම් තරහට එන එකක්. ඒ જાති නිකන් දූෂේ ඉතකින් නෙමෙයි මේ කියන්නේ. කෙනෙක් කෙනෙක්ගේ හිත රිදවනවා දැක්කත් ඒක හරි වේදනාවක් වෙනවා. එහෙම හිත හිදුම් කනවා දැක්කත් කෙනෙක්ගේ. ඒකත් බලන්න බැරි වේදනාවක් වෙනවා. අනේ මට මෙහෙම දේවලුත් අහන්න බලන්න සිද්ධ වුණානේ කියලා. ඒකෙන් මිදිලා ඈත් වෙන හිතක් ඇති වෙනවා. කරුණා භාවනාවේ ස්වභාවය අන්න එහෙම එකක් මෙලෝදි ලබන ප්‍රතිඵලයේ. අන්න ඒකේ ස්වභාවයේ පරලෝ ප්‍රතිඵලයේ තමයි ආකාසානංචයතනේ ඉදීම. අනික් කාරණේ එතෙන්ට යන්නේ යථාර්ථය දැකලා ආර්ය ගුණය වඩාගත් කෙනෙක්. අවසාන ප්‍රතිඵලය නිවනින් කෙලවර කරනවා මිසක් ආයසරයක් ආපහු කොහෙවත් යන්නේ නැහැ සතර ගමන්ට. මෙන්න මේක මෙලෝ ප්‍රතිඵලය අන්න කරුණා භාවනාවේ පරලෝ ප්‍රතිඵලය සහ අවසාන ප්‍රතිඵලය. මේ ලෞතර බුදුරජාන් වහන්සේගේ බුද්ධ ඥානීට ගෝචෙල්ලා ලෝකයට කියා දීලා තියෙන දහම්. මුදුතා භාවනාව ඊටත් වඩා ශ්‍රේෂ්ඨයි. ඒ මුදුතා භාවනාවටපත් වුනහම ඒ මුදුතා භාවනාවේ සාන්තිය ලෝක සත්වයාට සැඩගති වලින් සම්පූර්ණ මිදිලා අනේ මේ ලෝක සත්වයා මේ ඇලෙන ගැටෙන ලෝකේ ඇලීමෙන් කම්පා වෙන්නේ නැත්නම් ගැටීමෙන් කම්පා වෙන්නේ නැතුව සාන්ත බවටපත් වෙනවා නම් කොච්චර හොඳද මෙන්න මෙහෙම මුදුතා අදහසක් එනවා අද හිතන්නේ ඕකට මගුල් ගෙදර වාගේ කාලා බීලා උඩ පැන පැන අප්පුඩි ගහන එක වාගේ ඊකට සන්තෝෂ වෙන්න කියලා. ඉතින් නොදන්නාගේ කියමන් වල හැටි. දහම් අර්ථයක් දකින්න නැතුව අර්ථ විග්‍රහ කරන්න කිහින් වෙන දේවල්. ඒක අපාගත වෙන වෙලාව තිරිසන් වෙන වෙලාව. දුෂ්චරිතය පාපය කොයි විකෘති කර කර උඩ පැන පැන නටන එක ගැළපෙන්නේ නැහැ. ඒවා සුගතියට යන ඒවා හැම නෙමෙයි. හොඳට තේරුම් ගන්න ඕනේ. එහෙනම් කෙනෙක්ගේ හිත රිදවන්නේ නැත්නම් කෙනෙක් නිසා හිත රිදුම් කකා වේදනාව විඳින්නේ නැත්නම් මේ ලෝකේ අසාරත්වයේ දැක්කට පස්සේ මොනවා කරන්නද මොකට ගැටෙන්නද කියලා ඒ ගැටීමෙන් ගැටෙන්නේ නැතුව දැවෙන්නේ නැතුව නිවිලා සැනසෙලා යනවා නම් කොච්චර හොඳද කියලා අදහසක් එනවා. තමාගේ මානසිකත්වයේ එතන පිහිටියොත් මුදුතා භාවනාව වැඩුණා. අන්නේ මුදුතා භාවනාවේ ලක්ෂණය තමයි විඥානංචායතනයේ උප්පත්තිය. දෙවෙනි අරූපාවචර බබලෝ ධර්මාභෝධයේ සත්‍යයත් එක්ක ලැබිලා තියෙන මානසිකත්වයේ තුලින් කෙලෙස් අනුසයත් බිඳගෙන යන්නේ නැවත වාරයක් ආපහු මේ ලෝකේ සැරිසරන්න ඉන්නේ ඒ අය ඔක්කොම අනාගාමි. එතනින් ගිහිලා ඒ ආයුෂ කාලය ගෙවලා ඉවරනාට පස්සේ පිරිනවම් පානවා මිසක් නැවත සසල ගමට වැටෙන්නේ නැහැ. මෙන්න මේ උද්දා මුද්දා භාවනාවේ තියෙන ආනිසංසයේ පරිලෝවානිසංසය සහ අවසානයේ. උපේක්ෂා භාවනාව ඊටත් වඩා බලවත්. ලෝක සත්වයින්ට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව මධ්‍යස්ත වූ සාන්තිය පිහිටන්න හැකියාව තියෙනවා නම් අනේ සියලු ලෝක සත්වයින්ට කොච්චර හොඳද ඔය හැඟීමට ආපු කෙනා ඉන්නේ සමාධියේ උපරිමයක් ලබලා එයා යම් තැනක ඉන්නවා නම් ඇලෙන ගැටෙන පැත්තකවත් ඒ සම්බන්ධයක් නැහැ ඇලෙන්නන් අතර ඇලෙන්නේ නැතුව ඉන්න පුළුවන් ගැටෙන්නන් අතර ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් තමන්ගේ ශාරීරියේ කෑලි කෑලි කවුරු හරි හතුරේ කැපුවත් ගණන් ගන්න නැතුව සද්ද නැතුව නිහඬලා ඉන්නත් පුළුවන්. හරි ගැඹුරු එකක්. අරිහත් ඵලයට ඔන්න මෙන්න කියන මට්ටමේ භාවනාව. මෙන්න මේ උපේක්ෂා භාවනාව ආර්ය උපේක්ෂා භාවනාව වැඩුණොත් ආකින්චඤ්ඤායතනෙ ගිහිලා උපදිනවා. මෙලෝ ඒ ස්වභාවයෙන් ඉඳලා. උපේක්ෂා සමාධියේ ඒ තමයි පරලෝ ගතිය. එහි යම් ආයුෂයක් ඇද්ද? මහා කල්ප 60000ක ආයුෂයි. ඒ කාලේ ගෙවලා ඉවරලා ආපහු එන්නේ නැහැ. එහිම පිරුණම් පානවා. මෙන්න බුදුරජාන් වහන්සේ පෙන්නවා ආර්ය මෛත්‍රී භාවනාවේ විශේෂත්වය. පෙන්ලා කියනවා ඔය පිළිතුර කවදාවත් යන්න බෑ මේ ශාසනයෙන් බැහැර. මාගේ නහගත ශ්‍රාවකයෙක්ගෙන් අහගත්තොත් ඇරෙන්න මේ සිද්ධිය දන්න කවුරුවත් නැහැ. ඉතින් මෙහෙම ස්වභාවයේ ඒ ආකාර වෙද්දී අන්නේ පරිබ්‍රාජික කොටස් මාත් එක සම වෙන්න හදනවා මොනවා කරන්නද කියලා බුදුරජාණන් වහන්සේ අර බිස්සුන් වහන්සේලාට විග්‍රහ කරලා දුන්නා. දැන් මෙන්න මේක තේරුම් ගන්න මේ ආර්ය මෛත්‍රී භාවනා කියන වචනේ අති ශ්‍රේෂ්ඨයි. එච්චර වැදගත් දෙයක්. මෙලෝදී අරිහත්ත්වයට පත් නොවනොත් අනාගාමි ඵලී ලැබෙනවා කියන්නේ ඕකයි. න ආගාමි නැවත ඉන්නේ නැහැ. කොහාටද? කාම ලෝකෙට. ඒ ලෝකේ උපන්නම් ආපහු එන්නේ නැහැ. අවසානයේ නිවනින් කෙලවර කරනවා. ඉතින් ඕක තෝරා ගන්න ඕනේ. මේ හුඟක් විස්තර කළේ මේ ඵලයෙන් ප්‍රශ්නේ මුල් කරගෙන ඔය කියන කාරණා ටික තේරුම් ගන්නේ ඉතින් මේ භාවනාවේ විශේෂය මොකක්ද කියලා අහපු නිසායි හුඟක් විග්‍රහ කරලා දුන්නේ. ඉතින් අනික් කාරණේ අහන්නේ මේ ආර්ය මෛත්‍රී භාවනාව වඩනකොට නිදිමත හැදෙනවා හිමී වැඩුවොත් ඉතින් ඒ නිසා සද්ද කරලා නැගුවට කමක් නැද්ද කියලා ඉතින් කමක් නැහැ හැබැයි ඉතින් බලනකොට වටපිටාවේ අනිකායේ කාංකේදී ගාන ගතියක් එහෙම තියෙනවා නම් ඒකෙන් අහක් වෙච්ච දැනක්වත් හදා ගන්න සමහරලාට මේ භාවනාවල් කරනකොට රුස්සන අය තියෙනවා රුස්සන්නේ නැති අය තියෙනවා. ඔය රාත්‍රී කාලේ නිදහසේ කටයුතු කරනකොට වෙලක් අය ඉන්නවා ඔළුවේ ඉඳන් වහගෙන බුදියාගෙන ඉන්නවා. කණේ කටුව ඇිනවා වගේ වෙලක් අයට. වෙලක් අය නම් අහගෙන නිදා ගන්නවා. එහෙම අය ඉන්නම් හුඟක් හොඳයි. දෝන් පටන් ගත්ත කාලදරයක් ආයිසරයක් බුදියා ගන්නවත් නැහැ කියනවනම් එහෙම මෙහෙම දෙනකලම් කරන්න එපා කරන්න දෙයක් නැහැ කොහොම වුණත්. එහෙම කරදරයක් ප්‍රශ්නයක් නැත්නම් හයියෙන් කිව්වට කමන්නේ. වැඩිය හොඳයි. එහෙම කියමි වඩන්න පුළුවන් නම් නරක නැහැ. හැබැයි තැනට සූසු විදියට කටයුතු කරන්න ඕනේ. ඒ නිසා එහෙම කර්මස්ථානයක් ඇහිඳ සත්ගායනා කරාට කමන්නේ සුදුසු තැන